හොඳයි එහෙමනම් ප්‍රශ්න මම හිතන්නේ ඉවරයි දැන්. අද දවසෙත් අපි හුඟක් ප්‍රයෝජනවත් සාකච්ඡාවක් කරන්න පුළුවන් වුණා. අද දවසේ එතකොට අපි කතා බහ කරලා නිම කළේ මහා භූත රූප පිළිබඳ සාකච්ඡාව පඨවි ආපෝ තේජෝ වායෝ කියන භූත රූප ටික ගැන අපි කතා කරලා නිම කළා. ඒ වගේම අද දවසේ ඊටාම ප්‍රායෝගික සහ න්‍යායාත්මක බොහොම වටිනා ප්‍රශ්න හැමදෙනාම මතු කළා. ඉතින් අපි නිතරම සිහිපත් කරන්නේ දැන් අපි අභිධර්ම කාරණා දැනගෙන හිටියා වුණාට පින්නතුන් විවිධ පැතිවලින් ප්‍රශ්න අහනකොට තමයි අපි කවදාවත් හිතලා නොතිබිච්ච පැති ගැන පවා අපට කල්පනා කරන්න, හිතන්න, තේරුම් ගන්න, පැහැදිලි කරන්න සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙන අපේ ධර්මඥානයත් වැඩෙනවා. අහගෙන ඉන්න අයටත් ඒකෙන් යහපතක් සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්ම සාකච්ඡාවට සහසම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා, මෙහෙණින් වහන්සේලා, දායක පින්වත්තුන් ඇතුළු අපි ඔබ අප හැම දෙනාම අපේ සියලු දෙනාගේම ප්‍රඥාව දියුණු කරගන්නට මේ තුලින් අවස්ථාවක් සැලසෙනවා. අද දවසෙත් ඒ විදිහට සහසම්බන්ධ වෙලා අපි ධර්ම කරුණු පිළිබඳව කතා බහ කරලා ධර්ම සාකච්ඡා කරලා ජනිත කරගත්තු සියලු කුසල් ලෝසසුර රත්න දෙවියෝත් සතුටින් අනුමෝදන් වෙත්වා සියලු ඥාතීන් සියලු සත්ත්ව සමූහයා සතුටින් අනුමෝදන් වෙත්වා දෙවියන්ටත් ඥාතීන්ටත් අනුමෝදන් වෙන සැමටත් ඔබ අප සියලු දෙනාටම තම තමන් ප්‍රාර්ථනා කරන බෝධියකින් සුවසේ නිවන් දකින්නට මේ කුසලය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරක් හැම දිනාටම පෙරවන් සරණ සාදු සාදු සාදු අප ගැන කරුණාවෙන් අපගේ ප්‍රඥාව දියුණු කිරීම පිණිස පැය දෙකකටත් අධික කාලයක් අපට ධර්මයේ දේශනා කළ සහ අපගේ ධර්ම ගැටලුවට පිළිතුරු සැපුව ඔබ වහන්සේට මේ සිදු කරගත්තා වූ මහා ධර්ම දානමය පුණ්‍ය කර්මය පතන් අවබෝධයකින් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට හේතු වේවා සාදු සාදු සාදු අවසරයි ස්වාමීන් වහන්සේ